ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කැකිරාව මඩාටුගම කොටසර ශ්‍රී පියංගලු රජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජනීය කුඩා කත්නෝරුවේ විනීත ස්වාමීන් වහන්සේ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 කංඛා පහීනා හෝතේ අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති සාදු සාදු සදැහැති කාරුණික පින්නතුනි පින්නත් හැම දිනාම මේ උදෑසන කාලයේහි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සංයුත් නිකායේ ditthi සංයුත්තේ සෝතාපට්ටි වර්ගයේ එන සූත්‍ර කිහිපයක් තිබෙනවා. ඒ සූත්‍ර වලින් එකක් තමයි නත්ති දින්න සූත්‍රය. මේ නත්ති දින්න සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ නාස්තික දෘෂ්ටිය දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය. නාස්තික දෘෂ්ටියට අපි කියන්නේ දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ නිසා මේ දසාකාරයකින් දක්වන මේ මිත්‍යා දෘෂ්ටිය විසින් කිසිවක් ධර්මානුකූල වූ කිසිවක් මේ ලෝකේ නැතයයි නැත්නම් සාංශාරික වශයෙන් නැතයයි කියන කාරණය තමයි මෙතනින් निराधार කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ වගේම මේ කොටසටම අයිති මේ කොටසටම අයිති හේතු සූත්‍රයේදී හේතු සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අර මුලින් සඳහන් කළ අහේතුක වාදය ප්‍රතික්ෂේප කරන එක. එහෙම නැත්නම් හේතු රහිතව නැත්ති හේතු නැති පච්චයෝ. ඒ කියන්නේ එතකොට හේතුවක් නැතුව ප්‍රත්‍යයක් නැතුව සත්තානං කෙලෙසාය මේ සත්වයින් කෙලසීමක් හෝ එහෙම නැත්නම් සත්වයින් පිරිසිදු වීමක් වීමක් ගැන කතාවක් ඇත්තේම නැහැ. ඒ නිසා හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරවයි සියල්ල වෙන්නේ කියන විශ්වාසය බුදුහාමුදුරුවෝ මේ කොටසටම අයිති හේතු සූත්‍රයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ අකිරියවාදී දෘෂ්ටි එහෙම නැත්නම් කර්ම විපාක නැතේ කියන විශ්වාසයම මේ කොටසට අයිති කරෝතෝ සූත්‍රයේදී බුදුහාමුදුරෝ නත්ති තතෝ නිදානම් පාපං නත්ති පාපස් ආගමවාදී හැටියට වෙනත් ආගම් වලින් ඇතැම් ආගම් වලින් උගන්වපු කොච්චර දේවල් කළත් පවක හෝ පිනක ආගමයක් පැමිණීමක් නැතය කියන විශ්වාසය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා ඒ නිසා හොඳට මතක තබා ගන්නට යම් කෙනෙක් තුල මේ මුලින් සඳහන් කළ හැටියට විශේෂයෙන් මේ නාස්තික දෘෂ්ටි හේවත් දසවත්තුක මිත්‍යා දෘෂ්ටියෙන් පැහැදිලි කරන දසාකාර වූ මිත්‍යා දෘෂ්ටීන් තුලින් යම් නාස්තික වාදයක් ගන්නේ නම් ඒ වගේම පුද්ගලයාගේ ශක්තිය සහ යම් විදිහකින් කර්ම වෙනස් කිරීමේ හැකියාව කියන එක ප්‍රතික්ෂේප කරන හේතුක වාදය හෝ කර්මයේ කර්මඵලයේ විශ්වාස නොකරනවාය කියන තැනට වැටෙන කිසිම කෙනෙක් තුල සම්මා දිට්ඨිය පිහිටන්නේම නැහැ සම්මාදිට්ඨිය නොපිහිටන කිසිඳු කෙනෙකුට මේ ධර්මයේ උගන්වන ආධ්‍යාත්මික සුව සාධනය වන්නේමම නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එනිසා අද දවසේදී අපේ මාතෘකාව වුණු මේ නතිදින්න සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මහණෙනි කුමක් ඇති කලෙහි කුමක් ඇසුරු කොට කුමකට පැමිණිලා කවර පදනමක ඉඳලාද ඇතැම් පුද්ගලයෝ නත්ති දින්නම් දෙන දේවල් වලට විපාක නැහැ කියලා කියන්නේ. නත්ති ටං දාන පූජාවන් ආදිය කරන එකේ ප්‍රතිඵලයක් නැහැ කියලා කියන්නේ. නත්ති හුතං පුදපන් ප්‍රහෝ අවවාදීය දීම තුලින් පරිත්‍යාග කිරීමෙන් ගොස් දීමෙන් ලැබෙන ප්‍රතිවිපාකයක් නැතයයි කියලා කියන්නේ කොහොමද? ඒ වගේම නත්ති සුඛ දුක්ඛට කම්මානම් පලං විපාකෝ මේ තමන් කරන ක්‍රියාවන් වලට සැප හෝ දුක හැටියට විපාක නැතයයි කියලා ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. ඒ වගේම නත්ති අයං ලෝකෝ මෙලොවක් නැත. මෙතන මෙලොවක් නැත කියලා කියන්නේ අපි පරලොවක සිට එහෙම නැත්නම් පෙර භවයක සිට මේ ලෝකේ උපන්නාය කියන විශ්වාසයක් ඇත්තේ නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම නත්ති පරලෝකෝ මෙයින් චුතව ගිය කල්හි යලි භවයක ඉපදීමක් නැත්නම් යලි ලොවක ඉපදීමක් නැතයි කියන විශ්වාසය ගැනීම. ඒ වගේම මාතා Taman මෙලවට බිහි කළ මව විශේෂ කොට සලකා මවට කරන සත්කාරයේ පුද පූජාවේ විශේෂ ආනිසංස නැහැ. ඒ වගේම නත්ති පිතා පියාණන්ට Taman විශේෂ කොට තමාගේ පියායයි සලකා කරන කිසිදු කටයුත්තකට ලැබෙන විපාකයක් නැත. ඒ වගේම එයාට කරන උපකාරවල ඵල විපාක නැත කියන එක. ඒ වගේම සත්තා ඕපපාතිකා ඕපපාතික සත්වයෝ නැතය කියන එක. ඕපපාතිකයි කියලා කියන්නේ ජලාබුජ ඒ කියන්නේ ගර්භාෂයක නොඉපදුණු පිළිසඳ නොගත්ත, ඒ වගේම බිත්තරයක් ඇසුරේ පිළිසඳ නොගත්ත, ඒ වගේම සංසේජය යම් විදිහක ඔය ජලය වාදී නරකුණු පල්ලුණු තැන්වල කීට ආදී වශයෙන් හට ගැනීම භවතලයක් නැති ඕපපාතිකව හටගන්න. ඒ කියන්නේ යක්ෂ, දේව, പ്രേත, කුම්භාණ්ඩ ආදී හැටියට මරණින් මතු කර්මානුරූපව සූක්ෂම ශරීර ඇතුව උත්පත්ති ලැබෙන ඒ සියුම් ජීවීන් තමයි මෙතනින් සඳහන් කරන්නේ. එහෙමනි තලයවල උත්පත්තියක් නැත එහෙම උපදින සත්වයෝද නැතයයි කියන විශ්වාසය අවසාන වශයෙන් කියනවා නත් ලෝකයේ සමන බ්‍රාහ්මනා යම් විදිහකින් මේ ජීවිතය සම්මා පටිපන්න ධර්මානුකූල තැනකට පැමිණිලා ධර්මානුකූලව ජීවිතය දැකපු ආධ්‍යාත්මික සුව සාධනය කරගත්ත මහාන බමුණු මේ ලෝකේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් මෙතනදී පැහැදිලි කරනවා මහණෙනි කවර කාරණයක් ඇසුරු කරගෙනද ඇතැම් අය මේ සඳහන් කළ දසවත්වක මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන්නේ. ඒ වගේම කියනවා මේ ප්‍රකාශ කරන අය විශේෂයෙන් මේගොල්ලෝ කියන කතාවක් තියෙනවා. ඒ තමයි අනිවාර්යයෙන්ම පුද්ගලයා මැරුණට පස්සේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත නිසා මැරුණයින් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයින් නැත්නම් මේ සතර මහා ධාතු ගමන් කරනවා ඒ අදාළ තැන්වලට විශේෂයෙන් මරුණාම පුද්ගලයා පවත්වන පඨවි නම් වූ ධාතුව පඨවි ධාතුව කරා ගමන් කරනවා ආපෝ ධාතුව වැగిරෙන ස්වභාවයෙන් යුක්ත තත්ත්ව ඒ තැන්වලට ගමන් කරනවා තේජෝ ධාතුව උණුසුම උණුසුම කරා ගමන් කරනවා ඒ වගේම වායෝ ධාතුව මේ හැකිලෙන පිම්බෙන වායු ධාතුව ඒ තැන්වලට ගමන් කරනවා ඉන්ද්‍රයන් මරණයෙන් පස්සේ අහසට පැන නගිනවා. අවසාන වශයෙන් සිද්ධ වෙන දේ තමයි මිනි ඇඳ පස්වැනි කොටගත් පුරුෂයෝ මල සිරුර රැගෙන යන්නාහ. ඒ කියන්නේ එතකොට ඒ දවස්වල කරපු හැටියට ඇඳ පස්වෙනි කාරණේ පුද්ගලයෝ හතර දිනක් අල්ලගෙන යනවා හතර පැත්තෙන් ඒ නිසා අවසාන වශයෙන් මේ ගමන යන්නේ ඇඳ උඩ හොවපු දේහයක් පමණයි ඇඳ උඩ හොවපු දේහයට ආධාර වෙන්නේ කාරණා පහයි පුද්ගලයෝ හතරයි ඇඳයි කියනවා. ඊට පස්සේ මේගොල්ලෝ සොහොන දක්වා ගමන් කරනවා. සොහොන දක්වා ගමන් කරලා සොහොනින් අවසන් කටයුතු සිද්ධ කළාම ඒවා අලු බවටපත් වෙනවා. මේ ශරීරයේ අලු බවටපත් වුනහම එතනින් සියල්ල කෙලවර වෙනවා, අවසාන වෙනවා. එය කෙලවර කොට ඇත්තාහ කියලා ඒගොල්ලෝ සඳහන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා මෙහෙම පැහැදිලි කරන අය තවදුරටත් අවධාරණය කරන කාරණයක් තියෙනවා. ඒ තමයි දානය නම් වූ යම් ඉගැන්වීමක් වේද ඒක මහා අඥානයින් ඉගැන්වීමක්. අනවබෝධයෙන් කරන ඉගැන්වීමක්. ඇතැම් අය මේ මරණින් පස්සේ ආස්තික වාදයක් කියනවා නම් ඒ කියන්නේ මොනවා හරි දෙයක් ආත්මයක් හෝ මොකක් හරි ඊට පස්සේ සංසාරයට බලපාන්න තියනවා යයි කියලා කියනවනම් ඒක මහ බොරුවක්. ඒ වගේම යම් විදිහකින් බාලයෙක් වේවා, පඬිතෙක් වේවා මරණින් පස්සේ නැති වෙනවා නම් විනාශ වෙනවා නම් ඒ කාන්තයෙන්ම එතනින් වැනසලා මරණයටපත් වෙනවායි කියන එකත් යම් බඳු වූ දෘෂ්ටියක්මයි කියලා මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි යම් විදිහකින් මෙන්න මෙහෙම ආකල්ප දරණ අය ඉන්නවා. ඒ කියන්නේ නාස්තික වාදයක්, උච්ඡේද වාද දරණ අය ඉන්නවා. ඒ අය කියන්නේම මරණින් පිච්චිලා දේහය අවසන් වුනහම එතනින් සියල්ල ඉවරයි කියලා. ඔබ කොයි වගේ අදහසක්ද දරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල් කරගෙනයි ලෝකය දකින්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡාවක් කරනවා. මේ සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පුද්ගලයෝ ඇයි මේ ආකල්පය ගන්නෙ කියලා. ඒකට හේතුව තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ මහා භූතයන් ඇසුරු කරගෙන මේ මහා භූතයන්ගෙන් හටගත්ත තත්වයක් ඒගොල්ලෝ දකිනවා. මරණින් පස්සේ ඒවා ඒ ඒ අවස්ථාවන්ට ගමන් කරනවත් දකිනවා. ඒවා දැක්කට පස්සේ ඒගොල්ලෝ ඒ මත පිහිටා තමයි මේ සාකච්ඡාව කරන්නේ. විශේෂයෙන්ම රූපය ඇතිකල්හි රූපය ඇසුරු කරගෙන රූපයට පිවිස. දැන් අපි දන්නවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයක් එක්කයි අපි පවතින්නේ. එතකොට මේ රූපනම් වූ ස්කන්ධය රූපනම් වූ පටවියාපෝතේජෝ වායෝ කියන මහා භූතයන්ගේ එකතුව දැකලා එහි විනාශය දැකලා ඒ ඒ කොටස් කොටස් වශයෙන් ඒක වෙන් වෙලා විනාශ වෙලා යන හැටි බලලා එතන ඉඳලා තමයි ඒගොල්ලෝ කියන්නේ දානයේ විපාක නැහැ යාගයේ විපාක නැහැ මරණින් පස්සේ මේගොල්ලෝ අනිවාර්යයෙන්ම තවදුරටත් පවතින්නේ නැහැ කියන එක දෘෂ්ටියක් හැටියට නරන් තියෙන්නේ වේදනාවත් එහෙමයි සංඥාවත් එහෙමයි සංඛාරයත් එහෙමයි විඥාන තත්වයත් එහෙමයි මේ කියන පංච තත්වයම එහෙම නැත්නම් පංචස්කන්ධයම විපාක නැතයයි කියලා ඒගොල්ලෝ සඳහන් කරන්නේ ඇත්ත. මොකද ඒකට හේතුව වෙනසෙන මරණින් පස්සේ පවතින්නේ නැති දේවල් එක්ක එකතු වෙලා දන් දුන්නට මෙහෙම කළාට මෙහෙම කළාට මෙහෙම වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දකිනවා. ඒගොල්ලෝ ඒ බාහිර වශයෙන් දැක්ක හැටි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කිමද ඔබ හිතන්නේ රූපය නিত্যද අනිත්‍යද කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ රූපය අනිත්‍යයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත පැහැදිලි කරනවා යමෙක් අනිත්‍ය නම් එය දුක් සහගත වනවා ඒකාන්තයි. ඒ නිසා මේ අනිත්‍ය වූද මේ දුක් සහගත වූද මේ දෙයක් ඇසුරු කරගෙන දෙන දෙයක් නිසා ලැබෙන ඵලයක් නැතේ කියලා තමයි මහණෙනි අර නාස්තිකවාදීන් දෘෂ්ටි ආරම්භ තියෙන්නේ. ඒ වුණාට මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි යමක් වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීම තුල දුක කියලා එකක් තියෙනවද නැද්ද කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ වෙනස් වීමක් තියෙනවා නම් යමක් තුල දුක තියෙනවාමයි කියලා. දැන් පැහැදිලි එහෙනම් නාස්තික වාදීන් ඒ දෘෂ්ටිය ගත්තේ වෙනස් වීම අනිත්‍යතාව දැකලා. එතකොට ඒගොල්ලෝ අනිත්‍යතාවය දැක්කේ කොහොමද? අර රූපය මුල් කරගෙන භෞතික වශයෙන් පේන්න තියෙන හෝ දැනෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන් එක්ක. එතකොට ඒගොල්ලෝ අනිත්‍යතාව දැකලා තියෙනවා. හැබැයි අනිත්‍යතාව නිසා ඒගොල්ලෝ ගත දෘෂ්ටිය තමයි යම් විදිහක උච්ඡේදවාදයක්. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එහෙනම් මහණෙනි මේ අනිත්‍යතාවය තුල දුක තියෙනවද නැද්ද කියලා. ඒ වෙලාවේ පැහැදිලි කරනවා දුක්ඛං භන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වාත්තං යම් පනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං ජාති. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. ඒ නිසා ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ඒකාන්තයෙන්ම ස්වාමීනි වෙනස් වෙන සුළු යමක් වේද ඒක ඒකාන්තයෙන් දුකයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නැවත පැහැදිලි කරනවා එහෙමනම් මේ නාස්තික වාදයේ දේශනා කරන අය පිළිගන්නවා අනිත්‍යතාව. මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූතයන්ගේ බිඳීම වෙනස් වීම අර කියන ධාතුන් හා එක්වීම කියන එක ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒ විශ්වාස කරමින් තමයි මෙහෙම එකක් පැහැදිලි කරන්නේ. ඒ නිසා යම් විදිහකින් මහණෙනි මේ දුක් සහගත නම් වෙනස් වෙන සුළු නම් එය නොඇසුරු කොට දෙන ලද දෙෙහි ඵල විපාක නැත. මහා යාගයේ විපාක නැත. මේ කියන දස වත්තුක මිත්‍යා දෘෂ්ටියමම යම් විදිහකින් මහා භූතයන් නිසාමයි මේගොල්ලෝ අල්ලාගෙන සාකච්ඡා කරන්නේ. ඒ වගේම යම් දවසක මේගොල්ලෝ මේ දේහයට සිද්ධ වෙනවා යයි කියන කියන කාරණය ඒකාන්තයෙන්ම යම් කෙනෙකුට ආස්තික වාදයටත් එහෙනම් එන්න පුළුවන්. එයි මැරුණාම මේ මහා භූතයෝ ගිහිල්ලා අර පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මහා භූතයන්ට එකතු වෙනවා නම් ඒවත් එක්ක සදාකාලිකව පවතිනවා කියලා කියන්න වෙනවා. එක විදිහකින් ඒගොල්ලෝ මේ ශරීරය දිරලා වෙනස් වෙලා මැරිලා ගිහිල්ලා අරවට එකතු වෙනවා බලලා උච්ඡේදවාදයක් ගැන කියනවා ඉන් එහාට පැවැත්මක් නැහැ කියලා කියනවා. හැබැයි තව කෙනෙකුට කියන්න පුළුවන් ඒකම බලලා මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මහා භූතයන්ට පුද්ගලයා හා සම්බන්ධ කාරණා යලි එකතු වෙන නිසා ඒකෙන් යම් කෙනෙකුට තව හිතන්න පුළුවන් එනම් ආස්තික වාදයක්. ඒ කියන්නේ සදාකාලිකව පවතිනවා කියලා එකක්. ඒ නිසා මහණෙනි මේක යම් එක්තරා ආකාරයක නන්දෙඩවිල්ලක්. නන්දඩවිල්ලක ඒක වගකීම් සහිත ප්‍රකාශයක් නෙමෙයි. ඒ නිසා මහණෙනි බාලයෝත් පඬිතයෝත් කය මිදීමෙන් සිඳ වෙනසෙත් මරණින් මතුන වෙති යම් දෘෂ්ටියක් ගන්නවා නම් ඒ දෘෂ්ටිය තුලම තියෙනවා පරස්පරතාවක්. ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවධාරණය කරනවා යතෝකෝ භික්ඛවේ අරිය ශාවකස්ස යම් විදිහකින් මගේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා මේ කියන කාරණාවන් පිළිබඳ වූ සැකයකින් තොරව ධර්මයට අනුව මේ පංචස්කන්ධයන්හි ස්වභාවයත් එහි විනාශයත් වෙනස් වීමත් ඒ වගේම පුද්ගලයා හා සම්බන්ධ වූ මේ කාරණා මේ කියන්නේ පංචස්කන්ධය හා මුල් කරගෙන වූ මේ කාරණාවන්ගෙන් යම් විදිහකින් උච්ඡේද වාදයකට නැත්නම් අර මුලින් සඳහන් කළ හැටියට දීමයේ පූජාවේ නැත්නම් පුදුපන්තු ආදී පූජා කිරීමේ දීමේ ඒ වගේම කර්මානුරූප සැප විපාක ලැබීමේ හෝ දුක් විපාක ලැබීමේ මෙලව හෝ පරලොව විශ්වාස කිරීමේ හෝ නොකිරීමේ අම්මා තාත්තට අනුග්‍රහ කිරීම සත්කාර කිරීමේ හෝ එහෙම නැත්නම් ඕපපාතික සත්වයින් නැතේ කියන අදහස ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයින් හෙවත් ධර්මානුකූල ආධ්‍යාත්මික සුව ලැබුවා අය නැතයයි කියන මේ දෘෂ්ටිගතිකත්වයට පත්වීම තියෙන්නේම යම් විදිහක නන්දඩ විල්ලක් එක අඥාණයෙන් බැලීම නිසා නැත්නම් අනවබෝධයෙන් මේ භෞතික ලෝකයේ ස්වરૂපය දැක ගන්නා වැරදි නිගමනයක්. හැබැයි යම් කෙනෙකුට ඒ නිගමනයම ආස්තිකවාදයක් හැටියට ඇතැම් විට ගන්න පුළුවන් ඔය කියන මහා භූත රූප පදනම් වෙලා මම මේ සාකච්ඡාව තවදුරටත් කරනවා නම් ඒ නිසා මහණෙනි ඔබට සැක නැත්නම් යම් විදිහකින් මේකෝ භික්කේ ආර්ය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ ඒකාන්තයෙන්ම යම් කෙනෙක් මේ කියන කාරණාවන් කෙරෙන් නිසකව මේ ශාසනයෙහි පිළිවෙත් පුරන්නේද ඒ කෙනා ඒකාන්තයෙන්ම සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියලා. ඒ නිසා අපි දන්නවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ කියන සෝවාන් ඵලයටපත් වීම සඳහා වන මේ සංයෝජන ධර්මයන් සිඳින්නට නම් සිඳීම සඳහා මේ කියන යම් විදිහකින් මිත්‍යා දෘෂ්ටියට හේතු වෙන උච්ඡේදවාදී වූ නාස්තික දෘෂ්ටිය මෙසේනම් මේ දසකාරණාවන්හි මරණයෙන් අවසන් වෙනවා එයින් ඒ නිසා මේක උච්ඡේදයි කියලා ගන්න වැරදි අදහසක් ඒ වගේම විමුක්තිය යනු ස්වභාව සංසිද්ධියක් නියතියක් කියන වැරද්දක් අකිරියවාදයේ ගැනීමක් කියන මේ මිත්‍යා දෘෂ්ටියෙන් නම් මිදිය යුතුමයි ඒ මිදීම තුල තමයි විමුක්තිය තියෙන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට දේශනා කරන්නේ. ඒ වගේම පින්නතුනි මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි යම් කෙනෙක් මෙවැනි මිත්‍යා දෘෂ්ටියක් ගන්නේ නම් එහෙම නැත්නම් විභව තණ්හාවක් හැටියට මරණයෙන් සියල්ල අවසන් වෙනවා අළු වෙනවා පිච්චෙනවා එතනින් ඉවරයි කියලා ගන්නවා නම් ඒ වගේම යම් විදිහකින් භව තණ්හාවක් හැටියට ඒක ඊට වඩා වෙනස් වෙනවා ශාස්ත්‍රවාදී වුණාම නැත්නම් මේ භෞතික වස්තුන්ගේ පැවැත්ම හෝ නැත්නම් ආත්මය හෝ යම් දෙයක සදාකාලික පැවැත්මක් ඇතයයි කියන දෘෂ්ටියක් ගන්නේ නම් මේ දෘෂ්ටිවාද විසින් මිනිසයා මුළු ජීවිතේම මංමුලා කරවනවා මිත්‍යා දෘෂ්ටි වෙනවා මිත්‍යා දෘෂ්ටිය කියන එක දේශනාවේ සඳහන් කරනවා ආනන්තරීය පාප කර්මයකටත් වඩා බලවත් අකුසලයක් පාපයක් හැටියට. මේක අකුසලයක්. ඒ අකුසලය නිසා යලි යලි පව් වැඩෙනවා. මිත්‍යා දෘෂ්ටිය ගැනීම නිසා. රටක් සමාජයක් හැටියට ගත්තහම බොහෝ අය පුණ්‍යඵල අදහන්නේ නැති ඇතැම් අය වගේම යම් විදිහකින් මේ කියන හැටියට ධර්මානුකූල සීමාවකවත් ආචාර ධර්ම සීමාවකවත් මේ කියන ඌ කාරණාවන් පිළි නොගන්නා වූද ඇතැම් විට විමුක්තිය යනු ස්වභාවික කාරණයක් ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක් යයි විශ්වාස කරන අයද නැතුවා නෙවෙයි එදා සමාජයේත් අද සමාජයේත් අන්න එවැනි මිත්‍යා දෘෂ්ටියක් ගත්ත කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් හැටියටයි දේශනාවේ සඳහන් වෙන්නේ. එය පෙර සඳහන් කළාක් මෙන්ම යම් විදිහකින් සම්මාදිට්ඨිය ගත්ත කෙනාටත් වඩා බරපතලයි කියලා කියන්නේ ඇයි? පවක් කරනවා නම් ඒ පව වඩා බලවත්ව කරනවා වැඩියෙන්ම කරනවා මිත්‍යා දෘෂ්ටිය ගත්ත කෙනා. ඒකට අපේ දේශනාවේ උපමාවක් තියෙනවා. ඒ උපමාව තමයි හරියට රත්තුණු යකඩයක් අල්ලන පුද්ගලයෝ දෙන්නෙක්. පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා රත් කළ යකඩයක් තියෙනවා. එක පුද්ගලයෙක් දන්නවා මේ යකඩය රත් වෙලා තියෙන්නේ. නමුත් එකපාරක් හොල්ලන්න ඕනේ. ඒක තමයි එදෙනට තියෙන නියමය. අනිත් පුද්ගලයා දන්නේ නෑ යකඩය රත් වෙලා කියලා. දැන් ඔබ හිතන්න මේ පුද්ගලයන් දෙදෙනාගෙන් අත වැඩියෙන්ම පුච්චගන්නේ කවුද? යකඩය රත් වුණු බව නොදන්න කෙනා සාමාන්‍ය විදිහට ඊතාත් හදින් රත්තුණු යකඩේ අල්ලනවා. අල්ලන සැනින්ම අත පිච්චෙනවා මොකද නොදැන වැරදි විදිහට ග්‍රහණය කරගත්ත නිසා. නමුත් යකඩේ රත් වෙලා අයයි දැනගෙන ඉන්න කෙනා ඒ අත පිච්චෙන සීමාවට නොයා යම් විදියක ස්පර්ශයක් කළ යුතුය නම් වහා එය ස්පර්ශ කොට අත ඉවතට ගන්නවා. එවිට ඔහුගේ අත අර පුද්ගලයාට සමානව බැලුවොත් සම්බන්ධ කරලා බැලුවොත් ඒතරම් පිච්චෙන්නේ නැහැ. වැරද්දක් කළොත් දෙන්නම වැරදි තමයි. ඒ කියන්නේ යකඩය යන්තම් ඇල්ලුවත් රසණයකින් හෝ පුංචි වේදනාවක් දැනේ. නමුත් බලවත් ඇල්ලුවොත් පිච්චිලාම යනවා. වැරද්ද දන දන කළොත් එහෙම සම් ඇතැම් වෙලාවට ඒ තුල වැරද්ද වඩාත්ම තීව්‍රව නොකරන මානසිකත්වයකට එනවා. ඒ කියන්නේ සම්මිය දෘෂ්ටියෙන් ජීවත් වෙන කෙනා ඇතැම් වෙලාවට වැරද්දක් පාපයක් කළත් ඒ කෙනාගේ සීමාව නතර වෙන්න මග වෙන්න පුළුවනි. හැබැයි වැරදි විදිහට මිත්‍යා දෘෂ්ටිෙහි පිහිටා පව් කරන කෙනාර යකඩය නොදැනුවත්ව බලවත්ව අල්ලාගත්ත කෙනා මෙන් ඒකාන්තයෙන්ම වඩාම හානියකටපත් වෙනවා කියන එකයි දේශනාවේ සඳහන් කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් අපි අද මාතෘකා කරගන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ නත්ති දින්න සූත්‍රයේ පැහැදිලි කලේම විශේෂයෙන්ම මේ දානය පූජාව ඒ වගේම කර්ම විපාක මෙලව පරලොව අම්මා තාත්තා ඕපපාතික සත්වයින් සහ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආදී වූ මේ කාරණාවන් විශ්වාස නොකිරීම නම් වූ දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය නම් වූ ඒ නාස්තික දෘෂ්ටියෙන් මිත්‍යා දෘෂ්ටියටපත් වෙන කෙනාත් ඒ වගේම අහේතුක වාදයෙන් මිත්‍යා දෘෂ්ටියට යන කෙනාත් අකිරේ වාදයෙන් මිත්‍යා දෘෂ්ටියට යන කෙනාත් මිත්‍යා දෘෂ්ටිමයි මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන කෙනා සැකයකින් තොරව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයෙහි ස්වરૂපය හා පැවැත්ම ස්වභාවය කියන එක ධර්මානුකූලව දකින්නේ නම් මෝහයෙන් නොදැක ධර්මානුකූලව දකින කෙනා මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධාති ඒකාන්තයෙන්ම නාස්තික වාදයටවත් එහෙම නැත්නම් ශාස්ත්‍රත වාදයටවත් ගමන් කරන්නේ නැහැ ඒ නිසා එයා මදහත්ව එය දකිනා නිසා ඒ මධ්‍යම මාර්ගයෙන්ම ඒකාන්තයෙන්ම යථා ස්වභාවය අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නවා ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාටම මේ දේශනාවේ අවසාන වශයෙන් පැහැදිලි කරන්නක් මෙන්ව යම් කෙනෙක් මේ දුකේ නැවැත්මට පමුණුවන පිළිවෙතෙහි එහෙම නැත්නම් අවසාන වශයෙන් අපේ මාතෘකාවේදී සඳහන් කරන්න දෙනු හැටියට යම් කෙනෙක් දුක්ඛේ පිවිස්ස කාංකා පහීනා හෝති මේ සියලු දේ මත හටගන්නා වූ දුක ස්වභාවයයි කියන එක පිළිබඳව සැක නැත්තේද ඒ වගේම යම් කෙනෙක් නිරෝධගාමිනී පටිපදාය පිස්ස කාංකා පහීනා හෝති මේ දුක නැති කිරීම සඳහා වන ආරෂාංගික මාර්ගයෙහි ගමන් කිරීම කියන මේ කාරණාවන් පිළිබඳ සැකය ප්‍රහීන වූයේද අපායෙහි නොවැටෙන සුළු වූයේ වේ නියත වශයෙන්ම සම්මා සම්බෝධිය පිහිට කොට ඇති මේ හැම කෙනාම සෝතාපන්න ඵලයට පත් වෙනවා ඒකාන්තයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාටම මේ කියන හැටියට තමන්ගේ ජීවිතයේ මතුපිට ස්වરૂපය බලා භෞතික ලෝකයේ භෞතික ස්වરૂපේ පමණක් බලා ජීවිතය යම් විදිහකින් භෞතිකවාදීව උච්ඡේදවාදීව කිසිවක් නැතයයි කියන ආකල්පයෙන් ගන්නා කමත් ඒ වගේම ඒ තුලම පිහිටා භෞතිකත්වයක සදාකාලික පැවැත්ම හෝ නොයසේනම් යම් විදිහක ආත්මගත සංසාර ආත්මයක් පිළිබඳ වූ සංසාර පැවැත්මක් කියන මේ දෘෂ්ටීන්හි නොපැටලී සැකයෙන් තොරව පවතින කෙනා ඒකාන්තයෙන්ම සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාටම මේ සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සියලු කාරණාවන් සිඳ දමා මේ බැඳීම් වලින් මිදී සෝවාන් ඵලයටපත්ව අමා මහ නිවන් සුව ලබන්නට භාග්‍යවන්ත වේවා වේවා කියලා අපි හැමදෙනාම සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කැකිරාව මඩාටුගම කොටසර ශ්‍රී පියංගලු රජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජනීය කුඩාකප් නොරුවේ විනීත ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ශාසනික කටයුතු තවත් දිරිමත්ව කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්යය සැලසේවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයක් වේවා කියන තුන් ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංස්කෘතකයක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම්